ඒ වගේම එතන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා ප්‍රත්‍යක්ෂයි. ඔබ වහන්සේට ඒ ටික මට කියන්න අවශ්‍ය වුණා. ඒ කියන්නේ අධ්‍යාත් බහිත්‍ය කියන එහෙම එකක් නැහැ. ඒ මොකුත් නැහැ. ශුන්‍යතාවයමයි නිදර්ශනාව එතන දකින්නේ. එතන ඒ දැක්ම එතන හුඟක් ඒක එක්සරේට වන්නක මෙතලානාත්ම ලක්ෂණය තමයි මෙතන තියෙන්නේ කියන එක ඒක ප්‍රකට වුණා ඒක නිතර ඒක ප්‍රකට වෙනවා ඒක ප්‍රත්‍යක්ෂව ඒක අවබෝධ කියන එක කියන්න ඕනේ අපේ හන්දේ ඔබ වහන්සේගේ දේශනා මම ගොඩාක් ඇහුවා මම කරගෙන ගියපු විස්තර ඔබ වහන්සේට මම කලින් කියලා තියෙනවා. හලෝ. ඔව් අර එහෙම කිව්වට අපිට ඒක නිකන් අර වචන ටිකක් විතරයි. ඒකේ ඒ කියන්නේ හැම අරමුණක්ම හැම එන සිතිවිල්ලකම හැම එන සිතිවිල්ලක්ම හැම දකින ඒ කියන්නේ එන සිතිවිල්ලක්ම ඒක නිරෝධය දකිනවා. ඒක නැතිවීමම දකිනවා. ඒ සිටිවිල්ල. ඒක ඒ මොහොතේ මහට දකින ආකාරය කියනවා. දකින ආකාරය කියන්නේ ඒ මොහොතේම හට අරගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන එක. ඒ මොහොතේම ඇති වෙලා නැති වෙලා යන එක. ඒ සිටිවිල්ල ඒක ඒක ඒ මොහොතේම ඇති වෙලා නැති වෙන එක පෘථග්ජන භූමියක් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. එතන ඒ කියන්නේ බාහිර දැන් රූප දැන් දැන් බාහිර රූපෙට ඒ කියන්නේ නාමය රූපෙට එතන කියන්නේ බාහිර දැන් අපි පොත දැන් උදාහරණයක් මම කියන්නද වහන්සිට එහෙනම් උදාහරණයකින් තමයි නතු මට කියන්න මේක නෑ මම උදාහරණයක් කියන්න ඔබ වහන්සේගේම උදාහරණය අරගෙන ඒ කියන්නේ පොත කියන තැන හිතේ පොතයි දැන් ඒ කියන්නේ දැන් අපි හිතන්නේ පොත කියලා දකින්න. ඒතකොට ඒ දකින මොහොතේම ඒ මොහොතේම ඒ බාහිරට ඒ ඒක ගැට ගහෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බාහිර පොතට පොත කියලා ඒක ඒ මොහොත සකස් ඒ මොහොතේ බාහිරට පොත කියලා සකස් වෙන්නේ. ඒ මොහොතේම ඒ ඒ පොත කියලා හිතෙන තැනදීම බාහිරට සකස් බාහිර රූපෙට යන්නේ නැතුව ඒ මොහොතේම ඒක ඇති වෙලා නැති වෙලා යන තැන දකිනවා. ඒ රූපෙට යන්නේ නැහැ. ඒ නාම දැක්සිට එන්නේ අරමුණට. හිතට එන අරමුණ ඒ කියන්නේ මට ඒක කියන්න මේ දැන් පොත කියන තැනදී පොත නෙමෙයි. එතන පොත දකින්න හැමම එතකොට ඒ ඒ අරමුණ ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නැති වෙලා යන එක දකින්නවා එතන ශුන්‍යතාව එතන අර තියෙන සියුම් වැරදි ඇති වැරදි කියා ගන්න තියා පොත කියා ගන්න තියෙන්නේ පොත හමු වෙන්නේ නැහැ කියප එක වැරදි පොත හමු වෙන්නේ නැහැ කියප එක වැරදි සාමාන්‍යයෙන් වෙන්ද විදියටම පේන පොත පේන මට කියන විදිය කියන්නේ මට ඒක මට මට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා අපේ හැමදෙම. නමුත් මට ඒක කියාගන්නයි තේරෙන්නේ නැත්තේ. ප්‍රත්‍යක්ෂ නම් කියන එක හරි පහස. ප්‍රත්‍යක්ෂ නැති නිසා තමයි කියාගන්න බැරි වෙන්නේ. අපි දැන් අපි ගොඩක් ගොඩක් අය අපි දන්නවා මේ ධර්මයේ <coughs> ප්‍රත්‍යක්ෂ නැති නිසා තමයි කියාගන්න බැරි. ප්‍රත්‍යක්ෂ කෙනෙකුට ඕක හරි පහසෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ එයා දන්නවා මොකද්ද එයා දකින්නේ කියලා. දකින්න දේ කියනවා එච්චරයි. දකින්න සාමාන්‍ය වෙනද විදියටම පේනවා වෙනද විදියටම ඇහෙනවා වෙනද විදියටම හැමදේම සිද්ධ වෙනවා. ඔව්. ඒක ඒක සාමාන්‍ය විදියට සිද්ධ වෙන එක ඒක එක්තරා සාමාන්‍ය දෙයක්. මෙතන තියෙන්නේ අවබෝධ ඥානයක් විතරයි. ඔව්. එතන ඔව් අවබෝධ ඥානය ඒ කියන්නේ එහෙම ලෝක එහෙම දෙයක් ඒ ඒ මොහොතේ කන්නාඩියේ වෙනද විදියටම ඔක්කොම පේනවා. ඔව්. අපේ කන්නාඩිය ඇතුලේ දෙයක් නැහැ කියලා අපිට අවබෝධයක් තමයි තියෙන්නේ. ඔව් අවබෝධ ඥානෙ තියෙන. එතන මොකුත් නැහැ කියන එක අවබෝධ වෙනවා. ඒ කන්න. ඒ කියන්නේ පොත පොතක් නැහැ කියන එක අවබෝධ වෙනවා අපේ. නෑ නෑ නෑ නෑ. ඒක වැරදි. ඒ කියප එක වැරදි. ඒකම දැන් කන්නාඩියේ දෙයක් නැති බවට තියෙන අවබෝධය කන්නාඩියේ වුණාට වෙනද විදිහටම පේනවා. අතර කන්නාඩියේ දෙයක් ඇතුලේ නැති බවට අපිට අවබෝධයි. ඔව්. මේක එහෙම කතාවක් නෙමෙයි. මේකෙදි ඒ ටිකම තියෙනවා කණ්ණාඩියේ වගේම සාමාන්‍ය විදිහටම අපිට පේන එක තියෙනවා කණ්ණාඩියේ පේනවා වගේමයි හැබැයි මෙතන ඇතුලේ දෙයක් නැහැ කියන කතාව නෙමෙයි තියෙන්නේ මෙතන තියෙන්නේ වටිනාකමක් දැනෙන්නේ ඔව් ඒක හරි එතන වටිනාකම මෙතන වටිනාකමක් දැනෙන්නේ කියන එක අපිට දැනෙන දෙයක් දැනෙන දෙයක් එහෙමයි දැන් අපිට පොත තියෙනවා චිත්‍රය වගේ තමයි <coughs> චිත්‍ර උපමාව ගත්තොත් චිත්‍ර අපිට පොතක් තියෙනවා. හැබැයි ඇත්තට මෙතන පොතක් නැහැ. නමුත් පොතක් කියන දෙයක් නැහැ. ඒකේ තේරුම තමයි අපිට පොතක තියෙන වටිනාකම දැනෙන්නේ. ඒක දැනෙනවා අපේ හැම මට ඒ වටිනාකම කියන එක තමයි. එතන හැබැයි දැනෙනවා අපේ හාමුදුරනේ එතන ඒ වටිනාකම දැනෙන තැන වටිනාකම නැහැ කියලා දැනෙන තැන අපේ හාමුදුරනේ එතන අර ගාණක් නැහැ. හිතට ඒක ගාණක් නැහැ. ඒ කියන්නේ අපිට අර වටි කියන්නේ ඒකේ වටි ගාණ කියන්නේ ඒ ගැන උනන්දුවක් නැහැ ඇති වෙන්නේ අපිට උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය දැන් අපිට ඒ දේ පේනවා. ඒ පේ දැන් ඒ පේන දේට අපිට ඒකට හිතට ඒ ඒකේ ගාණක් නෑ වගේ. ඒ කියන්නේ වටිනාකමක් නෑ වගේ කියන එක ඒක දැනෙනවා අපේ හැමෝටම. ඒක තියෙනවා. ඔවහන්තර වටිනාකම කියන එක මට ඒ වචනේ ආවේ නැති එකයි මට. මෙතනදී එකපාරම සම්පූර්ණයෙන්ම වටිනාකම එකපාරටම නැති වෙන්නේ නෑ. මෙතන හැබැයි එතන අනාත්ම අනාත්මයි කියන එක එනවා ප්‍රකට වෙනවා අපේ හැම ඒ ඒ මොහොතේ ශරණේදී අර ඒ වටිනාකම නැති වෙන තැනදීම දැනෙන ශුන්්‍යතාවය ඒක දකිනවා. එතකොට එතෙන්දි වෙන මෙතන එතෙන්දි දකිනද වටිනාකම නැති තැන වටිනාකම නැහැ කියන තැනදී මොකුත් නැහැ කියලා අනාත්ම ලක්ෂණය කියන්නේ එතන අපිට ගන්න දෙයක් නැහැ කියන එක අනාත්ම ලක්ෂණය අන්න ඒක ප්‍රකට වෙනවා අපේ හන්දියට. එක්කොමද ප්‍රකටයි? ඒ කියන්නේ ඒ මොහොතේම ඒක ප්‍රකට වෙන්නේ එතන එතන වටිනාකමන් දැන් එතන නැත්තම් එතන Tamanට එතන ආත්මයක් එතන අනාත්මයි එතන ආත්මයක් නැහැ එතකොට එතන Tamanට මොකුත් ඒ කියන්නේ එතන වටිනාකමක් නැති දෙයකට වශයෙන් පවත්ත ගන්න බැන්නේ අපේ තමා තුළින් ඒක ඒක වශයෙන් තමන්ට පවත්ව ගන්නත් බෑ. ඒතර ආත්ම ඒ කියන්නේ ආත්මය නම් මමනේ. ඒතර අනාත්ම ඒතර මම කියන කෙනා දකින්න අපේ. කොහොමද සම්පූර්ණයෙන්ම ඉවත් කොහොමද ඒ කොහොමද ඒ කියන්නේ ඔය නිකන් හිතලානේ කියන්නේ ඔකෙන් දැන් නෑ නෑ හිතලා නෙමෙයි නෑ නෑ අපේ හැමදේම හිතලා නෙමෙයි මට වෙන දේ මම දන්නවා මට ඒක වචන වලට පෙරලා ගන්න විදියක් නැතිකම තියෙනවා නෑ ඔතන කියන ධර්මයේ ස්තරදී ඔතන කියන ධර්මයේ වැරදි ඔය ඔය හිතන දැන් සාමාන්‍ය දැනුමට අපි ධර්මයේ දැනගත්තට අපිට ඒක අභ්‍යන්තරයෙන් ප්‍රායෝගික වෙනකොට ඒ දැනගත්ත විදිහට නෙමෙයි ප්‍රායෝගික වෙන්නේ එහෙමයි. එතකොට ඒ දැනුමෙන් ඒක කියන්න ගියාම ඒ දැනගත්ත විදිහට තමයි කියන්නේ. අසා දැනගත්ත ධර්මයනේ කියන්නේ. නමුත් ඒක ප්‍රායෝගික දැනෙන විදිය කියන්න ගියාම ඒක වෙනස්. මේ වෙනස යාට දැනෙන විදියටයි කියන්නේ. ඒක මෙහෙණිනාසයෙන් කියවෙන්නේ. ඒක මට වචන වලට පෙරලා ගන්න බැරි කමක් තියෙනවද කියන එක තමයි මට ප්‍රශ්නේ. ඔය මහෙණිනාසයට දැනෙන්නේ. අනිවාර්යෙන්ම මට දැනෙනවා අපේ හැමතුරුනේ මට හොඳටම දැනෙනවා මම මේ හැම කරන ක්‍රියාවකදීම හැම හිතන සිතිවිල්ලකදීම මට මේ උද්‍යප්පේ ඥානය දැනෙනවා ඒක මට ප්‍රකට ප්‍රකට වෙනවා අපේ අහසට ඒක දැනෙන්නේ නැති විදිය පෙන්වන්නද දැන් මෑණින්නාසේ මට දැනෙනවා කියලා කියනකොට හැමතිස්සෙම උතන මමනේ දැන් දැනෙන්නේ ඔක නෑ නෑ ඒක ඇත්ත මම මේ වහන්සේට අර මේ මට කතා කරන්න වචන මේක නැති හැන්ද වචනෙන් කියන්නේ කියත් ඔක කොහොම තමයි කියවෙන්නේ මෙතනදී කියනවා දැන් කියන්න කියන්නේ ওই වචනෙන් කියනකොට ওই වචනේ. ඕක හරි කියන විදිය. හැබැයි ඔය කියප එක වැරදි. කියපු විදිය හරි. වචනත් කියව එක හරි. ඕක කොහොම තමයි මනින්නාසිත අවබෝධ කරගෙන තියෙන්නේ. නමුත් ඕක දැනෙන්නේ ඔහම නෙමෙයි. දැනෙන විදිය කියන්නේ ඕ වචන ප්‍රශ්නයක් නෑ ඒක. දැනෙන විදිය මනින්නාසිත කියන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් පොතෙන්තර මේ පොතමනේ තමන් කියන්නේ. ඔව් පොත කියන්නේ මමමයි. මම කියන්නේ එතකොට කවුද? මම කියන්නේ පොතමයි. එතන පොත කියන්නේ මමමයි. එතන මම කියන්නේ පොත. එතන කොහෙද මම දැන් ඉන්නේ? මම කියන්නේ අපේ හම්ද. මෙතනදී දැන් මේ අපි වැඩ කරනකොට කතා කරනකොට ඇවිදිනකොට බලනකොට ඇහෙනකොට හැම තැනදීම ඒක ආයතන වලට සීමා වෙනවා. එහෙමයි. එතකොට මේ මනෝවිඤ්ඤාණය මම කියන එක අපි දෘෂ්ටියක් තමයි දකින්නේ. එහෙමයි. එතකොට අපිට අත්දකින්න ලැබෙන්නේ ආයතන මට්ටමින් පමණයි. තමයි. එහෙමයි. එතකොට ඒක අපිට අවබෝධයක් තියෙනවා අර මේ හැම තැනදීම අපි කාලයක් තිස්සේ අනුසෝතය තුළ මේව ඔක්කොම මට ගැට ගහලායි තියෙන්නේ. මේ මම තමයි මම තමයි අහන්නේ. මේ මම තමයි බලන්නේ. මේ මට තමයි පොත පේන්නේ. මට පොත පේනවා කියන එක තමයි කියවෙන්නේ එතකොට. නමුත් දැන් මේ ධර්මයේ දකිනකොට එතන මම දැකීමෙන්තර දෙයක් නැහැ. මම දැක්මක් නේද මම කියන කෙනාව අපි බාහිරින් මෙතනට එකතු කරනවා හැමතිස්සෙම ඒක අපිට අනුසෝතය තුළ ඇත්තටම සිස්ටමැටිකලි එකතු වෙනවා මේ මේ කෙනෙක් ආත්ම ස්වභාවයෙන් තමයි මේක එකතු වෙන්නේ දැන් හැබැයි ධර්මයේ දකිනකොට දැන් දැන් මේ පේන මේ මම කියලා අර හැමතිස්සෙම මේ මම දැක්කා මට දැනෙනවා මට පොතක් පේනවා කියන එක නැති නැති එහෙමයි නැති එතකොට ඒ කතා කරන හැම තැනදීම එයා කතා කරන්නේ අර අර මේ මෙතන මේ සේරම වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම පේුණාට වෙනද විදිහටම ඇහෙනවා වෙනද විදිහටම අන්ධ වෙලා නැහැ ඔක්කොම පේනවා හැබැයි එතන මම නැහැ ඔන්න ඔතන යා කෙලිම කියනවා මම නැහැ කියලා මම නෑ. මම නැතුව පේනවා කිය. මම නැතුව පේනවා. ඔච්චරයි කියන්නේ. මම නැතුව පේනවා අපේ හැමදේම. මම මම නැතුව පේන්නේ කොහොමද කියලා ඊට පස්සේ පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේක හිතන්න හිතන්න බෑ. හිතන්න යන්න එපා. හිතන්න හිතන හිතන හැමතැනම සිතුවිලි මම ඉන්නවා. එතකොට මෙතන දැනෙන ස්වභාවයට සිහිය පවත්වනවා. එතකොට අර අර හැම හැම තැනදීම Tamanට ආත්ම ස්වභාවයක් ඒ කියන්නේ ඒක දැනෙන ස්වභාවයට 100ක් පේනවනේ මේ දැනෙන ස්වභාවය තුළ Tamanව අඳුන ගන්නවා. Tamanව දැනෙනවා. ඒ දැනෙන දැනීම තුළ Taman ඉන්නවා. Tamanට දැනෙනවා. හැබැයි ඒ දැනෙන දැනීම තුළ Taman තමන් ඒ දැන ඒ දැනෙන ස්වභාවය තුළ ධර්මයේ තමන්ට ධර්මයේ හොඳට අර හොඳට ධර්ම අර සුතමේ ඥානෙ තියෙනවා නම් යථාභූත ඥානෙ තියෙනවා නම් හොඳට එතන නුවණින් එයාට ඒක දකින්න එයා ඒ දැක්මට එනවා මොලින් දැනුමට දැනුමෙන් ගන්න දේ සතාපුත ඥානය කියන එක එතන මේ දකින මේ දැකීම දැකීමක් එතකොට ඒ දැකින කෙනෙක් නැති වෙනවා දැකීම දැකීමක් විතරයි එහෙම ගත්තොත් ඒක හිතනවා වෙනවා ඒක එහෙම තමයි අපි කියන්නේ. නමුත් ඒක සාමාන්‍යයෙන් එහෙම කිව්වා වුණාට දැනෙන දැනෙන විදිය වෙනස්. දැනෙන විදියේදී දැන් කකුල කොහේ හරි වදනවත් හරි ඒක මගේ කරග මගේ කියලා දැනෙන්නේ. ඒක කය වේදනාවක් විතරක් විදිහට දැනෙනවා. ඒක මුලින් එයා මෙනෙහි කරනවා. ටිකක් කාලයක් යනකොට අර ඉන්ද්‍රිය ධර්ම තමයි ඒක මෙනෙහි කරනකොට ඒක සත්‍ය කියන්නේ සද්ධාවනේ. සද්ධා කියන්නේ සත්‍ය දකින්න එකනේ. සත්‍ය සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම. ඒ කියන්නේ මේ සත්‍ය දකින ධර්මයේ ධර්මතාවය දකින එකයි ඉන්ද්‍රිය ධර්මය කියන්නේ. ඒක බල ධර්ම බවට පත් වෙනවා කියන්නේ මේ කකුල වදිනවා හැබැයි මට කරගන්නේ. එතකොට බඩේ අමාරුවක් හැදෙනවා ඒක මගේ බඩේ අමාරුවක් නෙමෙයි. ඔළුව කැක්කමක් හැදෙනත් ඒක මගේ ඔළුව කැක්කමක් කියලා අර මම කියන දෘෂ්ටිය ගැට ගන්න. මම කියලා කෙනෙක් කොහෙවත් නැහැ මේ කතාවේ. මම කියන්නේ අර ඒ කියන්නේ කකුල වදින කකුල වදින වැදුනම දැනෙන වේදනාව එතන එතන මම නැහැ එතන වේදනාව අයින් වෙනවා. ඒ වේදනාව තමයි දකින්නේ. දැන් මේක දැනෙන්න යෝනි ඔය දකින්න ඔව් දැන් ඔය අනිවාර්ය අනිවාර්යයෙන්ම මට මේ කියන්නේ මම මේක ටිකක් දැන් මම කාලයක් තිස්සේ කරගෙන එනවනේ අපේ හඳ මට මේ උද්‍යප්පේ ඥානය මේ මම ගිය සැරේ අර දේශනාවත් ඔබ වහන්සේට කතා කරන වෙලාවෙත් කිව්වා දැන් මට කියන්නේ මට දැන් කියන්නේ මට දැන් අර ශුන්‍යතාවේ අර එතන අර ඒ දකින්න දැක්මේදී ඒ කියන්නේ දැන් ඒකෙදි මට ඒ ශුන්‍යතාවේ එතන ඒ හතරන් ඒ ඒ මොහොතේම ඒ නිරුද්ධ වීමේදී දැකෙන ඒ ශුන්‍යතාව ස්වභාවය එතන ඒ දැක්ම දකිනවා මම. එතන තියෙනවා මට. හැබැයි අපිට නම් හොඳටම පැහැදිලි වෙනවා මේ මෙහෙණින්වාසී හිතනවා කියලා. නෑ නෑ මං හිතන්නේ මම පොඩ්ඩක් අර ඉඳලා මොකද මම හැම තිස්සම කියන්නේ මම හැම මොහොතකම ඉන්නේ විදර්ශනා. කැඩෙනවා මං කියන්නේ පොඩි පොඩි අවස්ථාවලදී තනින් තන කැඩෙනවා විදර්ශනාව. ඒක මං කියනවා. දිග ගොඩාක් වෙලාට වැඩි හරියම මම කරන කියන හැම දෙයකම මම විදර්ශනා ඉතින් මේ මෑණින්හන්සේ කියාගෙන යන හැම ඔය වචන හැම එකකම විතර්කයේ තුල මෑණින්හන්සේ ආත්මය තම ආත්ම දෘෂ්ටියෙන් ඉන්නේ නෑ නෑ ආත්ම දෘෂ්ටිය නෑ මම ඔයාලට කියන ටික විතරයි නැතුව මම කියන එතෙන්දි මට එන්නේ නෑ මෙහෙණින් අහන්න මම කියන හැඟීමක් මට නෑ එතන ඒ ඒ ඒ මොහොත මට නෑ ඒ හැම මොහොතකම ඒ හැම දක් මෙහෙණින් අහසගේ විතක්ක අපිට දැනෙනවා මේ ඔය කටින් කියන අපිට අදාළ නෑ එහෙමයි එහෙමයි මෙහෙණින් අහසගේ විතක්ක වල තියෙන ආත්ම විතක්ක ආත්ම විතක්ක වලින් මොනවා කියන්න ගියත් වැඩක් නෑ නෑ කියලා කිව්වට වැඩක් නෑ ආත්ම විතක්කයක් නේ ආත්ම විතක්ක මෙහෙණින්හස තාම අඳුරගෙන නැහැ. මොකද්ද මේ ආත්ම විතක්කය කියන එක? විතක්ක සංඥා සමුදේ චරන්ති කියලා කියන්නේ. අන්නේ ධර්මයේ මෙහෙණින්හස තාම දැකලා නැහැ. මෙහෙණින්හසේ කියන හැම වචනයක්ම කියන්න කලින් විතක්ක කරනවා. ඒ විතක්ක වල අපිට තියෙනවා අපිට මේ ධර්මයේ තුල මහා දියුණුවක් තියෙනවා. ඒ දියුණුව තුළ අපිට විතක්ක දැනෙනවා. අපි දන්නවා මෙහෙණින්නාගේ තාම ආත්ම දෘෂ්ටිය තුළ ඉන්නවා කියලා. ආත්ම විතක්ක තියෙන කියලා. ඒ විතක්ක වල මෙහෙණින්නාසේ වෙන මොකුත් කියන ගැට පළක් වෙන්නේ නැහැ. මෙහෙණින්නාසේගේ සසර නවතින්නේ මෙහෙණින්නාස සසර දුකෙන් මිදෙන්නේ මෙහෙණින්නාසේ මේ මාර්ගයේ හොඳින් පිරිසිදු කරගන්න ඕනිකම නම් අපි දන්නවා. හැබැයි මෙහෙණින්නාසේ උත්සාහ කරන එක වරදක් නෙවෙයි. මෙහෙණින්නාසේ ධර්මයේ එහෙම ගවේෂණය කරන එක මෙනෙහි කරන එක උත්සාහ කරන එක මේ විදිහට කෝල් එකක් අරගෙන ධර්මයේ මේ උනන්දු වෙලා හොයන එක මෙනිනාංශයේ දියුණුවට හේතු වෙනවා මෙනිනාංශයට ඒ දියුණුවත් ඉස්සරේ ලබෝ කරකේ ඒ නිර්මලත්වයේ තුලින් තමයි පිරිසිදු වෙන්නේ විතක්ක ඒ විතක්ක මෙනිනාංශයට පිරිසිදු වෙන්න ඉඩ තියෙනවා මෙනිනාංශයටත් මේ නිවන් මාර්ග සාක්ෂාත් වෙන්න ඉඩ තියෙනවා. පිරිසිදුවටම සාක්ෂාත් වෙනකන් මෙහෙණින් වහන්සේ අතර මෙතන කෙනෙක් කුජලයක් නැති ස්වභාවය දැනෙනකොට අපි නිහඬයි ගොඩක්. අපි ගොඩක් කතා කරන්න උත්සාහ කරන්නේ නිතරම ඒක කියන්න උත්සාහ කරන්නේත් නැහැ. එතකොට වෙන්නේ අපේ අපි අර දැනෙන ස්වභාවයේ මේ ඇත්තටම මේ ඒ දැනෙන ස්වභාවය තුළ මේ හැම දෙයකටම එහා ගිය දැක්මක් තියෙනවා ආර්යයන් වහන්සේ කියලා ඒක වචනෙන් කිව්වොත් අපි දන්නවා මොකක්ද ඒ කියන්නේ කියලා. සාමේ දැක්ම මෑණින් වහන්සේට දර්ශනේ පේන්නේ නැහැ. ධම්මචක්කසේ තුළ දර්ශන සමාපත්තිය කියනකොට දර්ශනයක් පේන්න ගන්නවා. ඒ දර්ශනේ සතර ඉරියව්වෙම පේන්න ගන්නවා. ඒ දර්ශනය තුළ මේ පේන දෙයට එහා ගිය දර්ශනයක්. පේන දෙයට එහා ගිය දැක්මක් තියෙනවා. නෑ නෑ ඔය දැක්ම කියන වචනේ වැරදි කියලා. ඔය හැමතැනම මහණෙනි වහන්සේ කියන්නේ දැක්ම දැක්ම දැක්මනේ. ඔව් දැක්ම එතකොට ඒ සිතුවිල්ල තමයි දැක්ම දැක්ම කියන්නේ. නමුත් මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේ කියන්නේ අභ්‍යන්තරයෙන් මේ හැම දෙයකම ඒ ස්වභාවයේ එහෙම්ම තියෙද්දි ඔය ගොඩාක් පටලැවෙන්නේ නැති වෙන්න මම නිර්මල ඔයා මේ පේන දේ කියනවා ඒතර. මේ විදිහටම හැමදේම මෙහෙම පේනෙද්දිම හැබැයි මේ එක ඒ හැම දෙයකම වෙනස්ම ස්වභාවයක් දැනෙනවා කියන්නේ. ඔච්චරයි ඔච්චරයි ඇත්තටම එයාගේ කටින් කියවෙන්නේ. ඒ කටින් කියවෙනවා. ඒක කියනවා නෙමෙයි ඒක කියවේ විතක්කේ වෙනස්. ඔය කියවෙන විතක්කේ වෙනස් කියන විතක්කේ වෙනස්. කියන විතක්කේදී හිතලයි කියන්නේ. කියවෙන විතක්කේදී ඒක අපිට දැනෙනවා. ඒක කිය වෙන එක මේක කියන එක ඔය දෙක දෙක. කියන්න උත්සාහ කරන්නේ සිතවිල්ල කිය වෙන්නේ පරම අර අර අභ්‍යන්තරයට දැනෙන දෙයක්. ඒක කිය වෙන ඒක කිය වෙන එකක්. දැන් දැන් අපි බැලුවොත් එහෙම දැන් සාමාන්‍යයෙන් මේ මේ සාමාන්‍යයෙන් අර කණ්ණාඩිය වගේම අපිට එහෙම පේනවා. නමුත් මේ දර්ශනයට පත් වෙනකොට මේකේ ලොකු ලොකු වෙනසක් තියෙනවා. ඒක තමයි මේ මේ මේ ඇත්තටම මේ හැම දෙයකම මිදිලා ඒ මිදීම ඒ මිදීම මේ හැම දෙයකටම අයිති නැති ස්වභාවයක් දැනෙනවා. ඒ ස්වභාවය තුළ අර අවකාශය වගේ දැනෙනවා. අර වලාකුළු එහෙම හමනවා. අර සිතුවිලි ඔක්කොම එනවා. හැබැයි ඒ සිතුවිලි වලත් එයා නැහැ. ඒ කෙනෙක් එහෙම එයාට හම්බ වෙලා නැහැ. එතකොට එයා අවකාශයට නිදහස් වෙලා. එයා අවකාශය වෙලා අර සිතුවිලි ඔක්කොම බලාකුළු වෙලා. ඔන්න ඔයක තමයි මේ සියුම් කෝණය පසුවෙන. ඒක අති සියුම් කෝණයක් ඒක හැබැයි දැනෙන එකක් ඒක දැන් මෙහෙම කටින් කිව්වම අප හිතලා කියන්න කියට හරියන්නේ නැහැ. ඒකට හේතුව ඒක හිතලා කියන්න බෑ ඇත්තටම. ඇත්තටම ඒක තමයි මට ඒක තමයි උනේ සිද්ධ උනේ. මේන්හන්සේ ගොඩක් වෙලාවට අපි හැමෝම දැන් ඕනම කෙනෙක් කැමති අපිත් එක්ක කතා කරන ගොඩක් අය ගොඩක් අය කැමති තමන් මේක අවබෝධ කරලා තියෙනවා හොඳ තැනක ඉන්නවා කියලා කියන්න කැමතියි. ඒක තමයි මනුස්ස ස්වභාවය. හැබැයි මේක අවබෝධ කරන ස්වභාවයේ අවබෝධයටපත් වෙන ස්වභාවය තුළ ඒ ඒ තමන් කියන ආත්මය ඉස්මතු කරන්නේ එහෙම. එතකොට මම අවබෝධ කරේ නෑ කියන තැන හොඳයි කියලා යට එන්නේ. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා අවබෝධ කරයි කියලා අපි හැමතිස්සෙම ඉස්මතු කරන්න ගියා. කෙනෙක් නෑනේ අවබෝධ කරන්නේ. ඒ වුණාට අපේ අතින් කෙනෙක් ඉස්මතු වෙනවා හැමතිස්සෙම මම අවබෝධ කරලා තියෙන්නේ. මම මේක අවබෝධ කරා කියනකොට ඒ විතක්කේ තුළ කෙනෙක් ඉන්නවා. හැබැයි දැන් මේක අවබෝධ වුණාට පස්සේ මේ පුදුමාකාර ශාන්ත ස්වභාවයක් දැනෙන්නේ ආරයන්නා. ඔච්චරයි කියන්නේ. මේ ශාන්ත ස්වභාවය දැනෙන එක. ඒක දැනෙන්නේ ශාන්ත ස්වභාවක විදිහට විතරයි. එතකොට එයා කියන්නේ දැනෙන එක විතරයි. දැන් ආරයන්හන්ස මේ දැන් දැවෙන්නේ නැහැ කිසිම දෙයකට කියලා. එතකොට එයා දැවෙන්නේ නැති එක විතරයි කතා කරන්නේ. එතකොට එයා දැවෙන්නේ නැහැ කියලා කියනකොට ඇත්තටම එහෙම කියනකොට ඇත්තටම අපිට තේරෙනවා එතකොට දැවෙන්නේ තමයි. ඒක තමයි ශාන්තං ප්‍රණීතං කියන්නේ. ඒතං ශාන්තං ඒතං ප්‍රණීතං කියනකොටම ඒක තමයි අන්තිමටම කියවෙන්නේ. අන්තිමටම ඔය ඌවා කියන්නේ නැහැ. ඔය ඔය පේන විදිහවත්වත් ඒවත් මුකුත් කියන්නේ එයා කියන්නේ දැන් හැම දෙයකින්ම දැන් නිවිලා කියලා. නිවීමකටපත්. නිවීමක් තියෙනවා ඒක. හැබැයි එහෙම එහෙම කියන්න බෑ. ඒ කියන්නේ දැන් ඔය නිවීමක් තියෙනවා එතන කියනකොට ඔය විතක්කයව අර පුංචි හුස්ම ගන්න එකත් අර ඇලපිල්ල ඉස්පිල්ල අඩු වෙන එකත් ලොකු කතාවක් අපිට කියනවා. ඒකේ තියෙනවා ලොකු ගැඹුරක්. ඒ කියන්නේ මේ මෙතන ඒ මෙතන අතිශය මේ ඒ කියන්නේ ස්වභාවයක් තියෙන්නේ අපේ එතන තියෙන ස්වභාවය. ඒ කියන්නේ මේ මෙතනදී අපේම විතක්ක සංසිඳෙන විතක්ක සංසිඳනකොට ඒ එතන මතු කරනවත් අපේ උත්සාහ කරන්නේ නැහැ කියන්නේ. ඇත්තටම ඇත්තටම කිව්වොත් ඒ කෙනාට ප්‍රශ්න නැහැ. ඒ කෙනාට ඒව කියන්න අවශ්‍යතාවයකුත් එන්නේ නැහැ. ඇත්තම කතාව. ඇත්තම කතාව ඒ කෙනා එනට සාන්ත ඒ සාන්ත සුවයක් දැනෙනවා කියන එකම තමයි එයාට කියන්න හැමතිස්සෙම කියවෙනවා ඒක. මොකද එයා ඒක විඳිනවා. එයා ඒක ඒ කියන්නේ එයා විඳිනව නෙමෙයි එයාට ඒක දැනෙන්නේ එච්චරයි. එයාට දැනෙන්නේ නැහැ කියන වෙන විතක්කේ දැනෙනකොට අර එයාගේ ආත්ම ස්වභාව ආත්ම ස්වභාවය තමයි විතක් විතක්කේ කියන්නේ ආත්ම ස්වභාවය. ඒතර ආත්ම ස්වභාවයේ ගිලිහේගෙන ගිය තැන තමයි ඔය ඔය ඇත්තටම ඔතන ඔය ඔය ඔය මේ කියන දර්ශනේ මිදීම කියන තැන හරියටම ප්‍රකට වෙන්නේ. ඒ විතක්කේ තමයි නිරූපණය කරන්නේ ආත්මය. මේක මහා නුවණකටයි හසු වෙන්නේ. අර අකෝප්පා චේතෝ විමුක්තිය කියනකොට අර අකම්පිත ස්වභාවය කියනකොට ඒ ඒ අකම්පිත කියන්නේ කම්පණය වෙන්නේ නැහැ කියන එකනේ. එතකොට ඒ ඒ ස්වභාවය එයාට දැනෙනවා. කම්පණය වෙන්නේ ස්වභාවය. කම්පණය වෙන්නේ නැහැ කියලා කිව්වත් අපි දන්නවා ඒ ධර්මයේ තමයි දැනෙන්නේ. කම්පණය වෙන්නේ නැහැ කියන ස්වභාවය තුළ ධර්මයනේ තියෙන්නේ. ඒක දැනෙන්න ගන්නවා. ඒ කම්පණය කම්පණය දින් කම්පනයක් යට කම්පනයක් නැහැනේ එතකොට අරමුණ වලට කම්පනයක් එන්නේ නැහැ. එතකොට දැන් කෙනෙක් හැමතිස්සම දැන් ඇත්තටම මේ කම්පන බාහිරට කම්පණය වෙන්නේ ඒ ආත්මයක් තියෙන නිසායි. එතකොට ආත්මයේ ස්වභාවයේ ගිලිහි ගෙන යනකොට කම්පන ස්වභාවය කම්පන චංචල ස්වභාවය තමයි අන්තිමටම හමු වෙන්නේ. එතනම තමයි නිරෝධ සමාපත්තිය තියෙන්නේ. ඒතර වේදනා සංඥා නිරෝධයේ අත් විඳිනවා ආරයන්වංග කිව්වනම් ඒත් හරි. ඔව්. ඒත් හරි. ඒ කියන්නේ වේදනාවක් නිරෝධය කියන්නේ සංඥා සුකුමයි කියන එකයි. එතකොට ඒ එන ආරම්භන වල අර කම්පනයක් නොවෙන්නේ අර ඒ සංඥා රළු වෙන්නේ නැති නිසායි. එතකොට සංඥා සුකුම ස්වභාවයක් කියන්නේ ඒව හර අර දෙයක් නිරූපණය නොවන නිසායි. ඒ ස්වභාවය තුළ එතකොට නිරෝධ සමාපත්තියට සමාදිනවා කියන එක එයා අත්විඳින එකක්. එයා ඒක සතර ඉරියව්වෙම අත්විඳිනවා. හැබැයි එතනදී එයාගේ අභ්‍යන්තරයෙන්ම ඒ සියල්ලම රාග දේශම ස්වභාවය එයාට දැනෙනවා. ඊට කලින් අවස්ථාවේදී දැනෙනවා කම්පන ස්වභාවයට එන්න කලින් අවස්ථාවේදී ඒ ශේවි කියන ස්වභාවය තුළ ඒ රාග දේශම ශේවි කියන ස්වභාවය ඒ ටික ටික ටික ටික ඒවා දැනෙන්න අරගෙන ඒ දැනෙන ස්වභාවය දිය වේගෙන යනවා. ඒ දිය පොත කියන එක මුලින් රළු ස්වභාවයකුත් ඊට පස්සේ පොත කියන එක දකිනකොට දැක්ක නොදැක්ක වගේ ස්වභාවයකුත් ඒකේ ඒකේ කිසිම කම්පනයක් නැති ස්වභාවයකුත් හැබැයි පොත පරිහරණය කරනවා පොතේ ලියනවා පොතේ වැඩ කරනවා හැබැයි එහෙම අභ්‍යන්තරයට දැනෙන අර අධ්‍යාත්මිකව දැනෙන අරූපය තුළ දියවිගෙන මේ රූපරාග අරූපරාග සංසිඳන තැනට මේ යන්නේ. ඒකට අරූපයට අසු වෙනවා. එයා අරූපය තුළට සිහිය පවත්වනවා. එතන මිදෙන ස්වභාවය දැනෙන්න ගන්නවා. දැනෙන ගන්නවා දියවිගෙන යන ස්වභාවය. ඒ දියවිගෙන ස්වභාවය ඒක ඒක හසු වෙනවා. ඥාගම ඥානයට හසු වෙනවා. එයාගේම ආසවක්ඛ්‍යා ඥානෙට ඒ සියල්ලම එයා නොදැනී යන්නේ නැහැ. ඒ රූප රාගච්ඡය වෙලා අරූප රාගච්ඡය වෙලා එයාට සම්පූර්ණයෙන්ම අර නොදැනෙන ස්වභාවයේ ටිකෙන් ටික ටිකෙන් ටික තව තව තව තව දිය වේගෙන යනවා. ඒක නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සා ගන්න පස්සේ කියන විදියම තමයි. ඒක සාන්ත ස්වභාවයෙන් තමයි හැබැයි පෙන්වන්න කරන්නේ. හැබැයි මේක මේ මේක හිතලා කරන්න නම් බෑ. බෑ. ඒක ප්‍රත්‍යක්ෂ ඒ ඒ ඒ ස්වභාවය ඒ ශාන්ත ස්වභාවය ඒ මොහොතේ ඒක ඒ ස්වභාවය තියෙනවා ශාන්තතාවය ඔය කියන්න උත්සාහ කරන දේවල් වලින් අපිට පේනවා මෑණින්නාස ගොඩක් දුර්වල තැනකයි ඉන්නේ කියලා. <laughs> මොකද මේක මෑණින්නාංශයේ ඔතනදී කතා නොකර හිටියනම් අපි දන්නවා මෑණින්නාංශය දිනුනයි කියලා. ඔය මෑණියන්වහන්සේ කතා කරන්නේ අර පොඩි ළමෙක් අර ලොකු එක්කෙනෙක් මොන හරි කියනකොට පොඩි ළමෙක් මැද්දට පැනලා කතා කරනවා. අන්න ඒ වගේ වැඩක් මෑණියන්වහන්සේ කරනවා මුදිස්සේ. ඒකවල මෑණියන්වහන්සේ තාම ලොකු වෙලා නැහැනේ. ඒකයි ඒකට හේතුව. නැත්තම් ගොඩක් කරාට මේ සියුම් තැන පැහැදිලි කරන්න අරහත් සමාධිය පැහැදිලි කරන්න අපි උත්සාහ කරේ. නමුත් මෑණින් වහන්සේට එහෙම අත්දැකීම් නැහැ තාම. අපි ඒක දන්නවා. ඒක දන්න නිසා තමයි මේ කියලා දෙන්නේ. නමුත් මහණෙනිවාස කිව්වට පස්සේ කියයි ඒකත් මහණෙනිවාසය අත්විඳි නෑ කියයි. <laughs> ඒක අපිට කියන්න කලින් කියතේ. මොකද මහණෙනිවාස අර පොඩි ළමයිගේ වැඩේ කරනවා. බබාගේ රංගනය කියන්නේ අපි ඕකට තමයි. දෙයක් අර තමන් ඇත්තටම ඒ බොහොම නිහතමානීව ඒ දේ හඳුනා ගනිමින් ඒ දේ තමන් අර නියම පාත් එකේ එන්න ඕනි ගමන එන්න ඕනි එකපාරටම උතන්ට වැටෙන්නේ නැහැ කියන්නේ. එකපාරට එකපාරටම උතන්ට වැටෙන්නේ නැහැ ලේසියෙන් කියන්නේ. එන්න කලින් ඒ ඔය ඔය කතා කරන දැන් මේ කතා කරන શબ્දවල ලොකු වෙනසක් තියෙනවා. දැන් මේ කලින් කතා කරන શબ્ද නෙමෙයිනේ මේ කියන්නේ. අපේ අපේ රළු ස්වභාවයකින් අපි සමානලට කතා කරනවානේ. අපි සැරටත් කතා කරනවානේ. තදටත් කතා කරනවානේ. නමුත් දැන් මෙතනදී අපිට එහෙම සද්දවත් පිට වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ අපිට දැනෙන එක. මේ අරහත් සමාධියේ පැහැදිලි කරන්නේ. ඔය නිරෝධ සමාපත්තිය කියන්නේ නිවන නෙමෙයි. තාම නිවන ගැන කිව්වේ නැහැ. නිවන ගැන අහන්නත් බැහැනින්නාන්සෙට තාම දැන නැහැ. ඒක අපිට බැහැනින්නාන්සේ දැනුමට ගත්තොත් බැහැනින්නාන්සේ අර උද්දච්ච කුච්ච පැත්තට වැටෙනවා ඊට පස්සේ අනිත් පැයට කියන්න යනවා මම මේක අත්දැක්කා කියලා. එතකොට උද්දච්ච කුච්ච නීවරණ තමයි අහු වෙලා තියෙන්නේ. ඒක කරන්න යන්න එපා. ඒ කියන්නේ නිහඬව ඉඳලා අවසානයේදී එවැනි ස්වභාවයක් දැනනවද කියලා තමාගේ අභ්‍යන්තරයෙන් ඒ කියන්නේ එහෙම ස්වභාවයක් දැනුණත් ඒක කියන්නේ නැහැ කවුරු. ඇත්තම කතාව. ඉතින් ගොඩක් අය ඒක නිසා දන්නේත් නැහැ දැන් මේ මේ යුගයේ වෙන විට මුළු ධර්මයේම ගිලිහිලා ගිහිල්ලා සමාජයේම නැහැ. ඇත්තම කිව්වොත් මේ අපි තමයි පළවෙනි වතාවට සමහරයක් කියන්නේ. කවුරුත් ඒවා දේශනා කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ ඇයට එහෙම අත්දැකීම් නැහැ. මේ පළවෙනි වතාවට මේ කියන එක අහගෙන ඉඳලා කවුරු හරි කියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්නේ ඒකට හේතුව කවුරුත් කියලා නැහැ. අපි හැමෝගෙම වහලා තියෙනවා. කියලා නැහැ කියන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට අත්දැකීම් නැහැ. අපි ওই ප්‍රසිද්ධයි කියන ඔක්කොගේම සෑහෙන දේශනා අහලා අහලා නිරීක්ෂණය කරලා අධ්‍යයනය කරලා බලලා තියෙනවා. ඒගොල්ලන්ට මේක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ තාම. ඒගොල්ලෝ මේ පොත බලලා කියලා ඔක්කොම පටලවලා දැම්ම අන්තිමටම සමහර අය කිව්වා රූප රාගත් නැහැ කිව්වා අරූප රාගත් නැහැ කිව්වා අපිට ඒක තේරුණා මෙයා තනි කරව පොත්ගුලෙක් කිය. මෙයා තනි කර පොටලි භික්ෂුවක් කියලා මෙයාට තනි කර ප්‍රායෝගික පැත්තක් නැහැ කිය. සමහර අය බොරු බොරුවට ඉන්නේ රඟපාන. සමහර අය වැටවල් උඩින් පයින්නවා කැලේ ඇවිදිනවා ඔය නිකන් රහතන් වහන්සේ වගේ රහත් නළුව ඇත්තටම රහත් වෙලා කියලා පැත්තකවත් නැහැ. දන්නේත් නැහැ මොන්ඩිසෝරි ළමයි ඒ ලෙවල් කලා වගේ කතා කරනවා සමහර අය මොන්ඩිසෝරි ළමයි ඒ කියන්නේ මේ මාර්ගයට තාම ඇවිල්ලවත් නැහැ ආර්ය අෂ්ටාංග මාර්ගය අඳුරන්නේත් නැහැ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මිනිස්සුන්ට බොරු කියලා මිනිස්සුන්වත් අමාරුවේ දාලා එයත් අමාරුවේ වැටිලා මාර්ගෙත් නැති කරලා බුදුදහමත් නැති කරලා බුදුහාමුදුරන්ටත් ගරහලා දැන් නිවන් දකින්නත් බෑ කියලා තමයි අන්තිර නාත්තා. ඒ තරම් පිරිහිනවා මේ මාර්ගේ පටලවා. බොරුවට මේ මගපල කියන්න යන්න හොඳ නැහැ. අද බොරුවට මගපල කියපු ඔක්කොම අමාරු වැටිලා. බොරුවට රහත් කියලා කියපු බොරුවට රහත් කියලා කියපු සේරම අද ඉන්නේ මේ මායාවේ කටේ. නිරේට යන්න බලාගෙන ඉන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට මේ මග හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට දියුණු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන්ටම ඒගොල්ලන් ආනන්තරීය පාප කර්ම වගේව කරගෙන තියෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒ කාන්තේම නිරයට යනවා. ඒකට හේතුව ඒගොල්ලෝ මේ බොරු පළ කියවීම. බොරු ඵල මම රහත් කියලා කියපු බොරුවට කියපා ඉන්නවනේ. එයාලා ඒකාන්තයෙන් දුගතියේ පරායනයි. ඒකට හේතුව මේ හෙලි කිරීමවත් කරගන්න බැරි අද බාල අඥාණය. නිරේටමයි අදගෙන යන්නේ. ඒගොල්ලන්ගේ අනුගාමිකයන් දෙව්දත්ගේ ශාසනය වගේ. නිරේටම අදගෙන යන්නේ. කවදාවත් ඵල කියන්න යන්න හොඳ නැහැ. කවදාවත් මේ ඒ ඒ ඒව ගැන කතා නොකර මාර්ගය පැහැදිලි කරා නම් ඇති. කාගේවත් ඵලයක් අපිට වැඩන්නේ එයා කියන මාර්ගයක් තියනවා නම් අන්න ඒක විතරයි වැදගත්. අපි ඒක නිසා තමයි රූපයක්වත් දාන්නේ නමක්වත් නැහැ කවුද කියලා චරිතයක්වත් නැහැ මොකක්වත් නැහැ. අපි මේ ධර්මයේ හිමි කරනවා පමණයි. ඒකට හේතුව මේක ආනන්තරීය පාප කර්මයක් හරියට කවුරුහරි ඒවට දොස් කිව්වොත් හරි මේ රූපයක් පේනලා රූපයට ගරහ කරොත් ඒ ඔක්කොම ආනන්තරීය පාප කර්ම කරගන්නේ. මේ මේ සත්‍යය දුගතියට වැටෙනවා මේ මේ මාර්ග මේ ඇත්තටම සත්‍ය අවබෝධ අවබෝධයක් ඥානයේ තෙන සත්‍ය හෙලි කරන උතුමන් වහන්සේනමට ගැරවීම විශාල අකුසලයක් ඒක මෙයාට මේ ආත්ම භාවයේ නිවන වැහෙන හේතුව ඒක නිසා තමයි අපේ රූප කොටක් දැන් නොදමන්න එක හේතුව මේ මේ සත්‍ය යමෙක් ප්‍රත්‍යක්ෂ කරගෙන මේ පැහැදිලි කරන දේ හොඳින් අගහණය කරගෙන ඒ ඒ ඒ ඒ දියුණුව කරා ගියා නම් අන්න ඒක නා දැනගන්නවා. එයාත් ඒ දියුණුව ලබනවා. ඒ දියුණුව ලැබුවට පස්සේ එයා එයා දැනගන්නේ. අනිත්‍යයට කියන්න බෑ. පෘථග්ජන භූමිය කිසි කෙනෙකුට කියන්න බෑ ආර්ය භූමිය කියන්නේ. පෘථග්ජන භූමිය ආර්ය භූමිය හඳුනන්නේ නැති අරියාණං අදස්සාවේ අරිය ධම්මේසු අක්කෝවිතෝ අරිය ධම්මෝ අවිනීතෝ කියන ඔය ආර්ය භූමියවත් දන්නේ නැති අසත් පුරුෂයින්ට කවදාවත් බෑ ආර්ය භූමිය අඳුරන්න. රහතන් වහන්සේ ගහක කොළයක් කඩන්න හැල්ලු රහතන් වහන්සේ බිම හාරන්න හැලු රහතන් වහන්සේ කියලා කෙනෙකුත් නැතුව ගහක් කොහෙන්ද බිමක් කොහෙන්ද ආර්ය භූමිය හඳුනන්නේ නැති අඥාන පෘථග්ජනය මේ කියන මේ කියන මුසාවාද දන්නේත් නැහැ ආර්යයන් වහන්සේලාට අන්තිරම පෘථග්ජන භූමිය ඉඳන් කියනවා මේ කර්මඵල දෙනවලු ආර්යයන් වහන්සේ කියන්නේ සහතන් වහන්සේ කියන්නේ මෙතනත් කෙනෙක් නැති වුණාට පස්සේ සත්‍යයේ පුද්ගලෙක් නැති වුණාට පස්සේ එහෙනම් කොහෙන්ද කර්ම විපාක දෙන්නේ? පු탁ජනේ ඉන්න කෙනෙකු පු탁ජන භූමියේ ඉන්න එකට බලනවා ආ මුගලන් හාමුදුරන්ට ගහලා මැරුවා. අන්න කර්මයේ විපාක දෙනවා. මුගලන් හාමුදුරු රහතන් වහන්සේ නමන්නම් එතන කෙනෙක් නැහැ. ඒක දන්නේ මුගලන් හාමුදුරු විතරයි. ඒක දන්නේ නැහැ මේ මේ පු탁ජන මිනිස්සු මොනවද දන්නේ? ඒක දන්නේ මෙන්න මේ වගේ තමයි. අද පෘථග්ජන භික්ෂුන් වහන්සේලා ඉන්නේ ගොඩක්. මේ බණ කියන්නේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ තමයි දැන් මේක කියන්නේ. මේ දැන් විද්‍යුත් මාධ්‍යවල බණ කියන්නේ භාගයට භාගයක් මේ බෞද්ධයත් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික මේ නිගණ්ඨ භික්ෂුන් කියන්නේ බණ කියන්නේ. ප්‍රසිද්ධ මාධ්‍යවල. බලනකොට මල් මාලා දාලා එක එක ඒවා එල්ලලා දහම් පාසල් පොත්වල අර රේණුකාවේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ කියපු බොරු සෙට් එක කටපාඩම් කරලා කියවනවා එච්චරයි. බෞද්ධයෙකුත් නෙමෙයි. ඉතින් මේ මේ වගේ මේ නිගණ්ඨයෝ ඉන්න රටක අපි අද අතරමං වුණු බෞද්ධයෝ වල්මත් වෙලා ඉන්න බෞද්ධ මේ හොරකම් වලට මංකොල්ල වලට එක එක ඒවාට මේ අන්තිම ජීවිතත් විනාශ කරගෙන අන්තිම මුළු මේ ධර්ම ජීවිතත් නැති කරගෙන විශාල පිරිහීමකට ලක් වෙලා අන්තිමට gadol බැඳ බැඳ යනවා අර අශෝක අධිරාජ්‍ය 84000ක් බැඳා කිසිම තේරුමක් නැහැ අන්තිමටම අද ඉන්දියාවේ බුදුහමක්වත් නැහැ. තේරුම් නැහැ. මල්ලිකා දේවිය වගේ අසිරිරි මහදානේ දුන්නත් බාහිර ඇත්ත කරගෙන නම් මිත්‍යා දෘෂ්ටික යන්නේ දුගතියට. අශෝක අධිරාජ්‍ය වගේ බාහිර ඇත්ත කරගෙන විහෙර විහාර බැඳත් යන්නේ දුගතියට. මේ ධර්මය අවබෝධ කරගන්න එක විතරයි සුගතියට එකම මඟ. ඉතින් මේ ධර්මයේ ඊටාම බොහොම ප්‍රඥාවන්තින් ධර්මයක්. මේක අතිශය සියුම් මේ මේ මහා නුවණකට හසු වෙන. ඇත්තම කිව්වොත් මේක මේ මේක කෙනෙක් හන් නැති කරන්න ඔය ඔබ මේනින්හන්ස මේනින්හන්ස පණ පිටින්ම නැති කරනවා. මේනින්හන්ස දැන් මැරෙන්නයි හදන්නේ. මේනින්හන්ස මැරුණයි කියලා තමයි කියන්නේ. මැරුණට පස්සේ කතා කරන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ ඉතින් මැරලා ඉවරයි. සලායතන නිරෝධෝ නිබ්බාන කියන්නේ මේ ආයතන ටික වේමුණා කියන්නේ Taman නැහැ. එතකොට මේ සාන්තයි ප්‍රණීතයි වෙන දෙයක් නම් දැනෙන්නේ නැහැ. ඉතින් මෙතනදී අර බොහොම පරිස්සමින් දකින්න මේ මොකද මේ මේ දැන් ඔය දකින්න ඇහෙන දැනෙන හැම දෙයක්ම කෙනෙක් නැතුව අත්දකින්න. එහෙමයි. Taman ඉන්නවද කියලා නුවණින් බලන්න 100ට 100ට අවදි වෙන්න. ඔක 100ට අසු වෙන්න. ඥානයට අසු වෙන්න. ඥායස අධිකමා නිබ්බාන සත්‍ය කියලා කිව්ව එක. ඥානය අවදි කරගන්න. අභිඥා හදාගන්න. අභිඥා ඥාන අවදි කරගෙන ඒ අභිඥාවෙන් ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙයි ඒකට. එහෙමයි. තාම වෙනින්නාට අභිඥා ඥාන සකස් වෙලා නැහැ කියලා තේරෙනවා. ඒ අභිඥා ඥාන නැතුව මහා පුරුෂයෙක් වෙන්නේ නැහැ කවුරු. ඉතින් ඒව සකස් කරගන්න බොහොම ඉවසීමෙන් බොහොම පරිස්සමෙන් බොහොම නිහඬව වැඩි විතක්ක ගැන හුඟක් සිහියෙන් ඉන්න. ඒ විතක්ක හැමතිස්සෙම පෙන්නන්නේ ආත්ම සංඥාව. ඒවත් හොඳට සිහියට අසු වෙනවා. සිහිය තමයි මේ ගොඩක් දියුණු වෙන්න ඕනේ අන්තිමට. හැබැයි මේ මේ මේ දේශනා හොඳින් අධ්‍යයනය කරන්න. හැබැයි නුවණින් මේවා විමසන්න ඕනේ. මේ මොකද්ද මේ කිව්වේ කියලා. මොකද්ද ඒ කිව්වේ කියලා බලන්න. ඒක තමයි දැනෙන්නේ මේ කම්පන චංචන ස්වභාවය මොකද්ද? අන්න ඒක හොයාගන්න ඕනේ. මොකද මේ රාග දේශමෝ ශෛවිකන යනවාද කියලා සීය පවත්තන්න. එහෙම යනකොට තමයි කම්පන චංචන ස්වභාවය දැනෙන්න ගන්න. ඊට පස්සේ ඒක යනකොට තමයි නිරෝධ සමාපත්තිය දැනෙන්න ගන්න. ඒකත් යනකට තමයි අන්න අන්න අරහත්ත්‍ය සමාධිය කියන එක හතර ඉරියව්වමයි දැනෙන්නේ. ඒ එකකටවත් හැබැයි අර එකක්වත් නෙමෙයි ඒක. ඒ ඔක්කොටම වැඩිය වෙනස් ස්වභාවයක්. හැම දෙයකම මිදීමකට එනකොට තමයි ඒක දැනෙන්නේ. හැම දෙයකම මිදීමක් තියෙනවා. හැබැයි බාහිරින් හොයන්නම බෑ වෙනද විදිහටම කතා බහ කරනවා. වෙනද විදිහටම වැඩ කරනවා. හොයන්නම බෑ අධ්‍යාත්මයේ අභ්‍යන්තරයෙන්ම තමයි මේ ගමන කතා කරන දෙයක්වත් ඒකට මේ බාහිරින් හොයන්නම බෑ. වෙනදා විදිහටම කනෝ බොනවා වෙනදා විදිහටම මූණකට හොදනවා වත් පිළිවෙත් කරනවා කිසිම දෙයක් වෙනස් වෙන්නේ හැබැයි අධ්‍යාත්මිකේ පුදුමාකාර ගමනක් යනවා. කුඩු වෙලාව යන ආත්මයක් තියා මොකක්වත් හිතරෙන්නේ නැහැ. අන්තරම ඉර්ධියෙන් යන්නේ බලකට. අන්තිමට මොකක්වත් මෙයාට දැනෙන්නේ නැහැ 이르දිම ස්වභාවයක් දැනෙනවා. අන්න ප්‍රභාස්වර සිතයි. ඒක දැනෙනවා. ඒක සාන්ත ස්වභාවයකින් දැනෙන්න ගන්නවා. හැබැයි අර අරහත් සමාධිය කියන එක ඒ හැම බලනකොට ඇහෙනකොට දැනෙනකොට ඒ හැම දෙයකම මිදුණු සමාධියක් දැනෙන්න ගන්නවා. ඒ රහ නැතිව අර මේ කැවිලා ලුණු වගේ දැනෙන. ඒ කියන්නේ ඒ කියන්නේ මේ සතර ඉරියව්වෙම හැම දෙයකටම අයිති නැති ස්වභාවයක් දැනෙන ගන්න. ඒ ආරහත් සමාධිය ඒ ඒ අනුත්තර ස්වභාවයක් දැනෙන ගන්න. ඒක අන්තිමටම තියා ගන්න ඕනේ. ඒකේ එන්නේ අර Tamanට දැනෙනවා ඉන්නේ කොතනද කියලා රාග දේශ මොහොෂය වේගෙන යනවා නම් එතන ඉන්නේ. කම්පන චංචන ස්වභාවයට එන්නේ ඊට පස්සේ. අරක රාග දේශම හොඳට ෂේවි කියන යනකම් ඒක ඉන්නේ මේ කතා කරන්නේ අනාගාමී භූමියෙන් පස්සේ මේ කතා කරන්නේ නැවත උප්පත්තියක මේ ලෝකයක් ගැන කිසිම කතාවක් නැති කෙනෙක් ඉතින් ඒවා මුලින්ම සුද්ධ වෙලා යන්න ඕනේ ඒවා ගියාම තමයි ඔතන ටික ඔය ගැඹුරු තැන් ටික එන්නේ අරහත් මාර්ගයට ප්‍රතිපදා කියලා අපි දේශනා කරන ඉස් බැල්මකින් ලෝකේ දකින්නවා කියන්නේ ඔතනයි ඉතින් කොහොම සිහියෙන් නුවණින් යන්න ඕනේ කතාවත් කියලා. එහෙමයි. පරිස්සමින් යන්න කලබල වෙන්න එපා. එහෙමයි. අනේ කිසිම වෙලාවක කියන්න යන්න එපා කාටවත් මේ අර ඕලාර ඕලාරිකව කියන්න යන්න එපා. ස්වභාවය එහෙමයි. ඔව් ඒ කියන්නේ ඒක ඕලාරිකව කියන්න යන්න එපා. මේ Tamanට දැනෙන දේ විතරයි පැහැදිලි කරන්න ඕනේ විශේෂයෙන් ආර්යයන් වහන්සේ වගේ දැන් ගොඩක් මේ ධර්මයේ ගොඩාක් අවබෝධ කරගත්ත කෙනෙක්ට අවුවක් අර දැන් දැන් අපි හිතමු දැන් දැන් ඩිග්‍රියක් කරපු එක්කෙනාට මේ අයන්න අයන්න කියලා දෙන්න ඕනේ නැහනේ. ධර්මයේ දැන් ඔතනටම ගිය කෙනෙක්ට ඔය දකින්න හැටි කියන්න ඕනේ කියන්න අවශ්‍ය නැහැ. කියන්න ඕනේ අර දැනෙන ස්වභාවය. දැනෙන දැනෙන එයාගේ රාග දේශ ඡය වේගෙන ගිය හැටි. මේ මේම ඡය වේගෙන යනවට දැන් එහෙම දැනෙනවා ආර්යයන් වහන්සේ මේ මුකුත් නොදැනෙන ස්වභාවයක දැන් කටයුතු සිද්ධ වෙනවා ආර්යයන් වහන්සේ. ඔන්න ඔය යථාර්ථයට බැස්සේ නැත්නම් එයා කරන්නේ විනිවිද. එයාගේ හිතේ තියෙන අදහස් තමයි එයා කියන්නේ. ඒක කියලා වැඩක් නැහැ. හොඳයි.